වරක එතුමන් කියනවා ජීවිතේ කවියක් කියලා. ඔව් ඒ වචනයට හොඳටම අවසර තියෙන කෙනෙක් තමයි. මම මෙහෙම කියන්නම්. ඔබ මේ ටික දන්නවා. ප්‍රවීණ ගේ පද රචක. ජාතික රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් වැඩසටහන්. බත්තරමුල්ල අපේ ගම ජනකලා කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරල්. සම්මානිත නාට්‍යවේදී හිටිවන කවි ශූර ප්‍රවීණ නර්තනවේදී බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයයි අද දවසේ සජීවිත ජීවත් කරවන්නට ආයිබෝන් අන්න බලන්වර හඬින් උදම් වේ මා ලක්කම කරකෙන අන්දම් ඔබේ ඒ අපූරු ගීතය තාල අඩව් එතකොට කස්තිරම් ගැන අපූර්වට ලියන්න හැකි කවියෙකු වේද වර්තමානයේ ඒ ඔබමයි කියලයි මට හිතෙන්නේ. ඉතින් ඒ අතීතයට යනවා. ඔව් තරංගා මම මම උපදින්නේ ඇහැලියගොඩ නුදුරු එල්ලාවල පර්ණගම කියන අතිශයින්ම සුන්දර ගම්මානේ. ඒ ගම්මානේ මීට වසර 60කට පමණ පෙර හරිම සුන්දර ගම්මානයක් නිෂ්කලංක ගමක්. ගොවිතැන්පත් කරන, කිරි කපන, පතල් කපන මිනිස්සුත් එක්ක තමයි අපේ ජීවිතය ගත වෙන්නේ කුඩා කාලේ. අපි තුල ගොනු කරගත්ත බලාපොරොත්තු අරමුණු මුකුත්ම නැහැ. අපි තාත්තලා අම්මලාට අපිව පාසල් යවලා අසුවලා කරන්න කියලා එහෙම හැඟීමක් තිබුණෙත් නැහැ. අපිට අසුවලා විය යුතුයි කියලා එහෙම බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ. ඉස්කෝලේ යන්නවා ඉස්කෝලේ යනවා. ඊට පස්සේ අනික් කාලවක වාහන තුල තාත්තලත් එක්ක කුඹරට යනවා. තාත්තලත් එක්ක හේනට යනවා. තාත්තලත් එක්ක කිරි කපනවා. තාත්තලත් එක්ක හරක් පස්සේ දිනවා. ළමයිත් එක්ක සෙල්ලම් කරනවා. තාච්චි පනිනවා. ගුඩු සෙල්ලම් කරනවා. එක එක දේවල් කරමින් ඔය කාලය ගත වෙනවා. ඒ හැරෙන්න විශේෂ ගුණගායගත්ත කිසියම් දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් එහෙම තිබුණේ නැහැ. ඒ වගේ තරම සුන්දරව ගත වෙච්ච කාලයක් තමයි මගේ කුඩා කාලේ. එතකොට මේ කුඩා කාලේ සැහැල්ලුව අතරින් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය ඔබතුමාට හමු වුණා කියලා කිව්වොත් අපි එකින් එහා මේ මහප්පා ගැන ටිකක් කියමු. ඔව් මොකද අපේ මහප්පා තාත්තගේ අයියා හිංහා මිගුරුනාංශ කියලා. අයිතාම ප්‍රශස්ත නැට්වෙක්. ඌට ඊටාම මధుරව ගායනා කරන්න පුළුවන්. ඊටාම සුන්දරව නටන්න පුළුවන්. ඔහු තොවිල් පවිල් මඩු යාග ඕන එකකට ගිහිල්ලා නටන්න පුළුවන්. රංකලා කියලා හිටියා බෙර ගහන කෙනෙක්. එයත් එක තමයි හැමතැනම යන්නේ. ඉතින් කුඩා කාලේ මට මේ ආසක්ත වුණා මේ නැටුමට. මම අප්පා නටනවා කියලා ආරංචි වුණාම ගම්වල මිනිස්සු පොකුරු පිටින් ඉන්නේ නරඹන්න. විශාල පිරිසක් එනවා. ඇවිල්ලා ඒ නැටුම් නරඹනවා. ඒ නැටුම් නරඹනකොට මේ මගේ තාත්තගේ අයියා මහප්පාය කියන හැඟීම ගෞරවය ආඩම්බරය මා තුලක් තියෙනවා. ඉතින් මට හිතුණා ඇයි මටත් මහත්තයා වගේ නටන්න පුළුවන් නම් හොඳයි නේද කියලා. එතකොට මහත්තයා මට ආරාධනා කරනවා. මහා දෙන්න කියලා. ඒ මම බලාපොරොත්තු වෙලා හිටපු දෙයක්. නිසා පස්වෙනි ශ්‍රේණියේදී මම පාසල් ගමන අතහැරලා මහපත් එක නටන්න යනවා. මහප මට නටුව ගන්නවා. අවසට මහගෙදර මීගහවත්ත කියලා තියෙනවා මේ. අපි මහගෙදර ඒ ගෙදර ඉන්නේ මහප්පයි ආච්චි අම්මයි මහප්පගේ පුතෙක් හිටිය ගුණදාස් කියලා තුන් දෙනා තමයි හිටියේ. මහප්පගේ ඒ ලොකු අම්මා දීගේ අතහැරලා ගිහිල්ලා හිටියේ. අපි හතර දෙනා තමයි පවුලේ ජීවත් වුනේ. ඉතින් හවසට හැමදාම මන්දිය බැඳගෙන මට නටන්න පුරුදු කරනවා. ඒ ඒ ඒතර මිදුල උඩින් තමයි මිනිස්සු ගියේ හර් මෙහාට මම නටනවා. ඉතින් යන කට්ටිය සමහර කට්ටිය ඉන්නතරලා බලන් ඉන්නවා සමහර අය හුරි යනවා. ඉතින් කොහොම දීර්ඝ කාලයක් මන්දී නටලා පුරුදු වෙලා. ඊට පස්සේ මහප්පත් එක්ක ওই තොලි පරිල්ලලට ගිහිල්ලා නටලා මට කිසියම් පරිචයක් ඇති වුණා. ඊට පස්සේ මහප්පා කිව්වා අපි වෙස් බඳිමු කියලා. ඊට පස්සේ වෙස් බැඳලා. වෙස් බැඳලා ටික දවසක් ඉන්නකොට මහප්පට පිළිකාවක් හැදෙනවා. පිළිකාවක් හැදෙනවා මම අප්පා අන්තරා වෙනවා ඊට පස්සේ මම අතරමං වෙනවා පාසල් ගමන අවුරුදු මං හිතන්නේ 3ක් 4ක් විතර මට පාසල් ගමන නතර වෙලා තියෙන්නේ ඊට පස්සේ කමේ යාළුවොත් එක්ක එකතු වෙලා විවිධ දේවල් කරනවා ඔය එක එක දේවල් වලට යනවා කියන්නේ කියන්නේ හොරමර වැඩවල නෙමෙයි ටිකක් ධනකාරකම් වලට සම්බන්ධ වෙනවා ඊට පස්සේ රබර් රත්තක් රබර් දැන් අපේ පැත්තේ තියෙන විශාල රබර් රතු රබර් රතු වල කොළ හැලිච්ච කාලෙට කොළ ටික ඔක්කොම හැරිලා කැකිල්ල ගාලුවට හරි ලස්සනයි. ගිනි තියන්නම හිතෙන දැක්කාම. ඉතින් තව යාළුවෙකුත් එක්ක රණසිංහ කියලා ගිහිල්ලා මම ගිනි තියනවා. අක්කර 10ක් විතර වත් ඇවිලිලා යනවා. ඊට පස්සේ මාව එක්කරන් යනවා ග්‍රාම සේවක රාලහාමියාට. ග්‍රාම සේවක රාලහාමිය අපේ අයියාගෙන් අහනවා මේ ළමයා ඉස්කෝලේ යන්නේ නැද්ද? ඒ පස්කෝ ඉස්කෝලේ යන්නේ මේ මහත්තයත් එක්ක නතරන්න ගිහිලා දැන් ඉස්කෝලේ ගමන අත්හැරලා තියෙනවා ග්‍රාමසේක මහත්තයා කියනවා ඉස්කෝලේ යවන්න මෙන්න මට ඉගෙන ගන්න පුළුවන් කියලා මොකක් හරි මගේ දැකලා හිතන්න ඇති. ඊට පස්සේ නැවත ඉස්කෝලේ යන්න පටන් ගන්නවා හයවෙනි ශ්‍රේණියේ ඉඳලා. හයවෙනි ශ්‍රේණියට යනවා. හයවෙනි ශ්‍රේණියෙන් තුන් වාරයක් මම පළවෙනි වුණා කියලා හත්වෙනි ශ්‍රේණිය නැතුව අටවෙනි ශ්‍රේණියටම ආව දානවා. හ්ම් හ්ම්. ඊට පස්සේ 9 වෙනි ශ්‍රේණිය දක්වා ඒ ගමේ පාසලේ ඉගෙනගෙන ඊට පස්සේ යනවා හලාවත ඉලිප්පදෙනී කියලා ඉස්කෝලේ ඉගෙන ගන්නවා. අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස් වෙනවා. පාස් වෙලා අපු ගමට එනවා. ඇවිල්ලා හැලිගොඩ මධ්‍ය මහාවිද්‍යාලයට යනවා. අපස උසස් පෙළ කරනවා. එතනින් පාස් වෙලා පෙරදින විශ්වවිද්‍යාලයට යනවා. ඔය විදිහට තමයි මගේ ගමන සැලසුම් වෙලා තිබුණේ. හොඳයි. ඒ සැලසුම් මුණු ගමන අතරතුර ඔබට පාසලේ පවත්වපු සනකලි උත්සවයේදී ලැබුණු අත්දැකීම දවසක ජීවිතය තීරණය කරනවා. අපි ඒ කතාවත් කියමුද? ඔව් මෙහෙමයි ඇලිගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේ අපි පාසල් ළම කාලේ මම කියවන මුලිනුත් අපේ තාත්තා හොඳ කොණ්ඩේ බැඳපු අම්ද ගහපු ගොවියෙක් කියලා. අපිට කුඹුරු තිබුණා. වතු පිටි තිබුණා. ඉතින් තාත්තා කුඹුරු වැඩ කරනවා. හැම කන්නම වැඩ කරනවා යල වහ දෙකම. ඉතින් අපිවත් එක් කරන් යනවා කුඹරට පාසල් වලට ආවට පස්සේ එහෙම නැත්නම් නිමාඩු දවස්වලට නිමාඩු කාලෙට අපි කුඹරේ වැඩ කරනවා. තාත්තත් එක්ක හරි හරියට පුරන් කොටනවා දෙක තුන් කොටනවා. එතනින් ගියාම කලල් කරනවා වී වපුරනවා ඊට පස්සේ ගොයන් පැල බලා ගන්නවා ඊට පස්සේ ගොයන් පීදුනාට පස්සේ කපනවා ඒ වයිට පස්සේ ගොයන් පාගනවා වැටුලක් කරන ඔක්කොම හැම දෙයක්ම කරන්න පුළුවන්. අපි ගමේ ඇත්ත එක්ක විතර හරි හරියට ඔය කටයුතු කරනවා. පාසල් යන අතරවාරෙම. ඉතින් පාසලේ තොරම අපසුසස් පෙළ අදාරණ යුගේ. ඉතින් අපේ ඉස්කෝලේ තිබුණා කොන්සෙප්ට් එකක්. කොන්සෙප්ට් එකක් නේ හරියට මේ ඒ ඉස්කෝලට ආධාර පිණිස පැවැත්වෙච්ච සංදර්ශනයක්. දවස් දෙකක. ඒ සංදර්ශනයේට එක එක කණ්ඩායම් ආවා එක එක දේවල් ඉදිරිපත් කරන එක ගායනා තරඟ එතනින් ගියාම සංගීත සම්දර්ශන නාට්‍ය දර්ශන පාසල්නුත් නාට්‍යයක් ඉදිරිපත් කළා සහනය කළ මුද්‍රා නාට්‍යයක් මම ඒක රඟපෑවා ඊට පස්සේ මේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් ගිහිල්ලා හිටියා එක්තරා නර්තනයකට තාම සුන්දර දැරියෝ පිරිසක් ඉතින් අපි බලන් ඉන්න අපි වැඩි ශිෂ්‍යෝ අපි ගිහිල්ලා බලන් ඉන්න වේදිකාව ඉස්සරහට එලා මේ නර්තන නර්තනාංග දිනපතා විවිධ නර්තනාංග සංගීත ප්‍රසංග පැවැත්වෙන බලන් ඉන්නවා. දැන් කාන්තාර විද්‍යාලයෙන් ආපු දරුවෝට ඉදිරිපත් කළේ බතේ උපත කියලා කිසියම් නර්තනයක්. ඒ කියන්නේ ගොයන් කැපීමේ ඉඳලා ඉදිරියට සිද්ධ වෙන බත උපදින තැන දක්වා එන ක්‍රියාවලිය තමයි මේ නර්තනයෙන් පේන්නේ. ඉතින් ඇවිල්ලා ගොයන් කපනවා, දෑකැටි හදාගත්ත දෑකැටි වලින් ඊට පස්සේ මිටි බඳලා අරගෙන යනවා. ඊට පස්සේ ගොයම් පාගනවා පෙන්නනවා. ඊට පස්සේ කුල්ලෙන් පොළනවා, හලනවා. ඒවා එක එක දේවල් පෙන්නනවා. ඉතින් පස්සේ මම දැන් ඉස්සරහටලා බලාගෙන ඉන්නවා මේ අපූරු නර්තනය දිහා. ඉතින් අපි එතකොට උදේට රැයනකම් කුඹුරු වැඩ කරලා අපේ කරගයටත් එක්ක කකුල් වල මඩ පිපිලා අපි ඇවිල්ලා බලන් ඉන්නවා වේදිකාව ඉස්සරහට එලා. වේදිකාව තුළ බතේ උපත කරන හැටි අපට පෙන්නනවා. මට ඒ වෙලාවේ හිතෙන මේ අපිනේ උතන ඉන්න ඕන. අපිනේ සැබවින්ම මේ කුඹුරු වැඩ වල බතේ උපත ගැන දන්නේ. මේ නොදන්නා කණ්ඩායමක් නෙවෙයි අපට කියලා දෙන්න කියලා හැඟීම් මාතල ඇති වුණා. සමහර වෙලාවට ඉතින් මාත් එක්ක හිටපු අනික ඇදලත් ඇති වෙන්න ඇති. ඇති වෙලා නැති වෙලා යන්න ඇති. නමුත් මගේ ඒක ඇති හිතේ තිබුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලය ගිහිල්ලා විශ්වවිද්‍යාල ජීවිතය හමාර කරලා කොළඹට ඇවිල්ලා ජාතික ත්‍රිවිධ බැංකුවේ සේවය කරන කාලේ ධර්මශ්‍රී ගමගේ මහතාගේ මගේ පෙන්වීම යටතේ කවි පත්තරවල ලිය ඒ පත්තරත් එක්ක අත්හැර දරගෙන ඉන්න අතරාරේ තමයි ගීත රචනා කරන්න පෙළඹුණේ. ඒ පළමු ගීතය මගේ ඒ අත්දැකීම තමයි පාදක කරගත්තේ කරලිය හිමිනති අපේ ළමයි කියලා. අපි කරලිය හිමි නැතුව ඒ කාලේ හිටියේ. කරලිය හිටියේ වෙන කණ්ඩායමක්. ඒක තමයි තිරය යනවා තිරය වැහෙනවා. ඔල්ලර සංගන්ධ පැතිරුණා කියන ගීතේ බිහිවෙච්ච විදිහ. ඉතින් මේ ජීවන අත්දැකීම් ඇසුරෙහි මනා පරිචයක් ඇතුව මහා පද රචනා සංඛ්‍යාවක් නොඋනත් ලියපු හැම පද රචනාවකම ජීවිතය කියා දුන් අපූර්ව කවියෙකුගේ පද රචකයෙකු හමුවන මොහොත බණ්ඩාර හැලියගොඩ මහත්මයයි සජීවිත උපවත් කරන්නට අද ඉන්නේ කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සනහෙන දරුවෝ ගොයම් නැටමකට දැකති සලවති කුඹුරක් ඇස නොගැටුණ දරුව. රහයන්ට කියන්න එපා නිහඬවන්නටයි කියා. උන් නොහේ හඬලපු ආවේ. හේතුව ගහට කොළට සබා දහමට සතා සීපාවට ඉතාම ආදරය කරන බණ්ඩාර ඇහැලියගොඩ පෞරුෂයයි අද දවසේ සජීවිත වෙත පැමිණ සිටින්නේ. හොඳයි. විරාමයට පසුව අපි නැවත එතුමන්ව හමු වෙනකොට මම කැමතියි එතුමන්ගෙන් මෙහෙම අහන්න. කරවිට ශ්‍රී සුදර්ශනාරාමයට ඔබ ගිහින් පොඩි හාමුදුරුව එපා කියන වචනේ කිව්වේ නැත්නම් ඔබ මේ වන විට මහනදම් පුරනවද? ඔව් තරංගා මම ගෙදර ඉන්නවා ඉස්කෝලේ යනවා ඉස්කෝලේ ගිහිල්ලා මුරු වැඩ කරනවා මේ මට එක වෙලාවකට හරි හිසරදයක් වගේ එනවා. මොකද මේ තාත්තගේ වැඩේ කුඹුරයන් කියනවා. ඉතින් කොටන්න ඕනේ, දෙකටුම් කොටන්න ඕනේ, කලර කරන්න ඕනේ, වපුරන්න ඕනේ, තස්කුයන් කපන්න ඕනේ. ඊට පස්සේ කොළපා ගන්න ඕනේ, එල්ලි වෙනකන් අර පස්සේ කෝටු වරන් ඇවිදින්න ඕනේ. මේක මට බෑ කියලා හිතනවා. ඊට පස්සේ මම දැන් කරන්න දෙයක්වත් නැහැ යන්න තැනකුත් නැහැ යන්න මහලකු නැහැ දැයෝ වට පිටාවේ අපට ඇත්තෙත් නැහැ ඊට පස්සේ අපේ ගමට එනවා ඉඳලා හිටලා අයියා කෙනෙක් අපේ ගේ පිටිපස්සේ ආයෙ ගෙදර තියෙන පොඩි ගෙදරක හිටියේ. අපේ ගෙදර තමයි ඇවිල්ලා නිදාගන්නේ. ඉතින් ඔහු හිටියේ ඔහු ගේ ඥාතියෙක් ඉන්නා මහාන වෙලා. එහෙත් ඉගෙන ගත්තේ එයා. එයා පාසල් ගුරුවරේ. ඒ නිවාඩු කාලයට ඇවිල්ලා ගමේ ඉන්න පදිංචිලා ඉන්න ඇවිල්ලා ඉන්නවා. පස්සේ මම කිව්වා මට මහාන වෙන්න ඕන කියලා. මට මහාන වෙන්න ඕන ගමකට නෙමෙයි කිව්වේ. මේ වැඩවලින් බේරෙන්න මේ කරදර වෙන්න. ඊට පස්සේ මේ ඒ අයියා කියන එහෙනම් යමු හලාවත. මම මහාන කරන් දෙක් කරන් යන්නම් කියලා. කරවිට සිසුදස්නාරාමයේ කියලා පන්සලක් තියෙනවා. හින්න කෑරගල දේවානන්ද කියලා හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ ළඟට මාව එක් කරගෙන යනවා. වෙලාවත් බලුණා කලින් බලපුවා මහාන යෝගයක් තියෙනයි කියලා කියනවා. ඉතින් බලපු කට්ටිය. ඊට පස්සේ මාව එක් කරන් යනවා. පන්සලේ මං ගිහිල්ලා ඉන්නවා. දැන් මට දෙනවා ඉතින් පොත් කියනවා මාස්ටර් අපේ සගස්කද බුද්ධ ගජ්ජේ ඔක්කොම දෙනවා කියවන්න. බණ පොත් දෙනවා. මම ඉතින් ඒවා කියවනවා. ලැබිත්‍ය වගේ පන්සලටලා ඉන්නවා. එහෙත් වැඩ පන්සලෙත් ගියා. මේ කුඹුරක් තියෙනවා. ආඳුරුත් එක්ක කුඹුර පතන්න ඕනේ. ආඳුරන්ට හේන් දෙකක් තියෙනවා. මේ දෙකත් ආඳුරුත් ගිහින් වැඩ කරන්න ඕනේ. ගෙදර හිටියට වඩා වැඩේ ගියා. හ්ම් ඊට පස්සේ දැන් ඉතින් මට ඒ අතරවාර පොත් පාඩම් කරන්න ඕන. හරි අමාරු පොත් ආමාස්සාත කියන හරි අමාරු බුද්ධ ගද්‍ය සයස් කලේ ඒවා නිකන් මේකන් බැඳී අගුරුත් එක්ක තියෙන වචන. ඒවා මම ඉස්කෝලේ යන්නෙත් නෑ. මම දැන් මේවා කියනවා. මොකද ඊට පස්සේ අවුරුද්දක් විතර ගියාම අහන කරන්න තමයි ඉන්නේ බලාපොරොත්තු වෙලා ඉන්න කට්ටිය. මමත් ඉන්නවා. ඉතින් මේ පන්සලේ ඉන්නවා තාත් පොඩි හාමුදුරුවෝ. දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දැන් ඇවිල්ලා ළමයින් අහන දැන් ඔබ මහාන වෙන්නද යන්නේ? මම කෝ මහාන වෙන්න තමයි ආවේ. මහාන නම් වෙන්න එපා. මොකද මේ අපි මේ විඳින දුක උඹට තේරෙන්නේ නැහැ බලපන් ඔය හිමි ඇදිනවා සෙල්ලම් කරනවා ගෙදර යනවා ගමේ යනවා කලිසම් අඳිනවා ඉතින් අපට මුකුත් කරන්න විදියක් නැහැ හොඳම දේ තමයි මහාම වෙ ඉන්නේ කියලා ඒ හාමුදුරුව මට මහානකම ගැන බලාපොරොත්තු වත්තරනවා ඊට පස්සේ මම ගෙදෙට්ලීමක් දානවා අයියට මට ගෙදර එන්න ඕනේ කියලා හාමුදුරුව දන්නේ නැහැ ඊට පස්සේ අයියා එනවා අපුවාම හානවත් හාමුදුරුව ඇයි මොකද මේ හදිස්සිය ආයි කරන මලලිවීමක් කියලා තිබුණා මම දන්නේ නැහැ මට කිව්වේ නැහැ. පරකින වෙලා තිබුණා කියලා. ගෙදර යන්න ඕන කියලා. අයි මහාන වෙන්න බෑ කියනවාද? මහාන වෙන්න බෑ කියලා කියන්නේ කිව්වා අයියා. හ්ම් හ්ම්. ඊට පස්සේ හවස දැන් හාමුදුරු ඉඳගෙන ඉන්නවා ස්තෝප්පේ පන්තලේ. අයියා බිමේද යන මට කතා කරා. කතා කළා මේ මොකද මේ මහාන වෙන්න බෑ කියන්නේ. මොකද මට මහාන වෙන්න බෑ. මට ගෙදර යන්න ඕන. ඊට පස්සේ හාමුදුරුවෝ ටික කරලා අරබලා කරලා කිව්වා මේ ඉඳන් ඉස්කෝලේ යන්න තියෙනවා නම් කැමතිද කියලා. හ්ම්. මම කිව්වා කැමතියි කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් ලැබුණු මහන්දන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. කියලා අයියට ගමන් මෙහා ඉස්කෝලේ යවන්නම් කියලා. අයියා බහුවා. ඊට පස්සේ මම ඉලිප්පදෙනිය විද්‍යාලෙට ඇතුල් වෙනවා නවවෙනි ශ්‍රේණියට. ඇතුල් වෙලා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනක පන්සලේ ඉඳගෙන ඉස්කෝලේ යනවා. දැන් මහානවීමේ බීතියක් නැහැ. දැන් පාසල් යනවා පාසල් යනවා පාසලේ මම ඉතින් ටිකක් පාසලේ වැඩ කටයුතු කරන ගුරුවරුවා තමයි බොහොම ජනප්‍රියයි. මට ඉතින් පොඩි පොඩි කලා හැකියාවන් ඉස්මතු වෙලා තියෙනවා. කවි කියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්. එතකොට මුන්නේස්වරන් ගම් සභාවෙන් පවත්වන කවි තරගයක් පාසල් අතර එවෙලෙම කවි ලියන්න ඕන. කවි ලියලා දෙන්න ඕන තරගයක්. මම තමයි පළවෙනි තැනටපත් වෙන්නේ. ඒ පළවෙනි තැනටපත් වෙලා මුන්නේසරන් ගම් සභාවේ තියෙනවා ඒ සාහිත්‍ය උත්සවේ. ඒකට එනවා විවිධ සාහිත්‍ය දර හාමුදුරුවෝ එනවා සාම ඒ කියන්නේ අවුරුද්ද සාහිත්‍ය උත්සවේ. කවිය තුන් දෙනෙක් කියනවා. එක්කෙනෙක් බිංගිරියසන් රත්විජේ කුමාර. කෙනෙක් බිංගිරියසන් රත්විජේ කුමාර. තව එක්කෙනෙක් හලඹලෑවේ කුමාරශ්‍රී බණ්ඩාරනායක. තව එක්කෙනෙක් මාදම්පේ නිමල්ජී ප්‍රේම කතා අතරත කවි කතා කියන්නේ. හලමලාවේ කුමාරසිරි බණ්ඩාරනායක කියන කවියා ආවේ නැහැ. දැන් ඒක කවියෙක්ගේ හිදසක් තියෙනවා. දැන් මම එතකොට නව වෙන ශ්‍රේණිය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. මම තමයි එතකොට ඒ පළාතෙන්ම හොඳම පාසල් කවියා හැටියට තේරලා ඉන්නේ සම්මාන ගන්න බලාගෙන. මගෙන් අහනවා ඒ ජනසභාවේ සභාපතිවරයා පුංචි සිඤ්ඤෝ කියලා හිටියේ. හ්ම්. ඔයලා මෑට කවි කියන්න පුළුවන්. මම පුළුවන්. එහෙනම් මේ කෙනෙක් අඩුයි කවි දෙකක් තුනක් කර කියන්න. ඊට පස්සේ දැන් මම වේදිකාවට මට ආරාධනා කරනවා. මම වේදිකාවට ගොඩ වෙලා කවි හතරක් පහක් විතර මම කියනවා. බිංගිරියේ සෙන්දත් විජය කුමාර කියලා කියන අතිශය ජනප්‍රිය, තාම ප්‍රසිද්ධ කවියෙක්, කොළඹ යුගයේ කවියෙක්. ඔහු මාව උස්සලා ගන්නවා මේ වේදිකාවෙන් පල්ලෙහාට. අර මම ඇහුවා කොහොමද කවි පුරුදු වුනේ? මම කිව්වා මේ එහෙම විශේෂ පුරුදු වීමක් උන්නේ ඔය ඉඳලා හිටලා කියලා පුරුදු වුණා කියලා. ඊට පස්සේ මට උපදෙස් දුන්නා. පන්සලේ පොල්ලත්තක් තියෙනවා. මම කෝ පොල්ගස් ඔක්කොම මිනිස්සු කියලා හිතාගන්න. හිතාගෙන කවි කිය. එහෙම තමයි මට එයා ඉගෙනුවේ. ඊට පස්සේ එහෙම ඊට පස්සේ අවුරුදු 3ක් විතර මම හිටියා පන්සලේ ඉඳලා අපස සාමාන්‍ය පෙළ විභාගෙ මම කරනවා කරලා මම එනවා ගෙදර ප්‍රතිඵල බලන්නවත් යන්නේ නැහැ ප්‍රතිඵල බලන්න ගෙදරටලා ඉතින් ආපහු ඉතින් ගෙදර වැඩ කරමින් ඉන්නවා ඉන්න අතරේ ප්‍රතිඵලත් එනවා දාද වගේ ලොකු හාවක් හොක් කරලා Facebook වල දාලා පස්තරල දාලා එහෙම එකක් නැහැ ප්‍රතිඵල ආව කියලා ආරංචි වෙනවා සුමාන දෙයක් කියනවා හාමුදුරුවෝ මට ලීමක් කරනවා ප්‍රතිඵල ඇහිලා තියෙනවා. විභාගය හොඳට පාස් වෙලා තියෙනවා. අපස උසස් පෙළ කරන්ද කැමති නම් මෙහි ඇවිල්ලා කරන්ද නැත්නම් හොයේ හරි කරන්න නිකන් ඉන්න එපා ඊට පස්සේ මම ඇහැලියගොඩ මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුල් වෙනවා අපස උසස් පෙළ කරා. කරන්නේ කලා විෂයන් බෞද්ධ සංස්කෘතිය ආණ්ඩු ක්‍රම සහ සිංහල කියන විෂයන් සිංහල ඉතිහාසය විෂයන් හතර තමයි කරන්නේ. ඒක කරලා පළවෙනි අවුරුද්දේ මට විශ්වවිද්‍යාලය යන්න ලකුණු මදිනවා. දෙවෙනි අවුරුද්දේ මම විශ්වවිද්‍යාලයට තීරණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඊට පස්සේ යනවා. ඒ අතර වාරේ පාසලේ විවිධ ප්‍රසංගවල විවිධ ඉදිරිපත් කරනවා කවි කියනවා ගමේ කයි මඩු වලට යනවා තොරන් වලට යනවා සල්පිල් වලට යනවා මුල් කාලේ නම් අපි යනකොට දැන් ඒ ඒ ඒ කවි කියන කවියෝ ඒගොල්ලන්ට පොඩි විවේකයක් ගන්න වෙච්චාම විතර බලවලා ඉන්නේ කවුරුවත් කවි කියන්න පුළුවන් කෙනෙක් එනවද කියලා. ඉතින් අපි දැක්කම උන්න අපිට කවියෙන් ආරාධනා කරනවා එන්න කියලා. ඉතින් අපි යනවා. ඉතින් අරයා ගිහිල්ලා තේ දීලා හැම පොඩ්ඩක් විතක්කාරී කාලා එනකන්. ඉතින් අපිට එහෙම කවි කියන්න පුළුවන්. එහෙම තමයි අපි කවි කියන්න පුරුදු වෙන්නේ. ගැමේ ගැමිරහ මොහොන ඔබතුමාගේ ඉතාම සුන්දර අතීත වචනයට මම නැවතීමේ සිතක් තියන්නේ නැහැ. හේතුව අපිට තව දුරචාරිකාවක් තියෙනවා කෙටි තත්පර මත ආයුතු දැන් වෙලාව රෑ 8යි අපි යන්නේ ප්‍රවෘත්ති විරාමයට අත් මුදුන් සබා බැතියෙන් වන්දනා කරම් ඒ වචන තේලි එතුමන්ගේ හිතට එන්නේ ඉතාම ආදරණීය තාත්තා කෙනෙක් නිසා මම මේ වචන තේලිය කිව්වම එතුමා හුඟක් දේවල් කියයි වරෙන් බත් ඩිංගක් කන්න. තාත්තා කතා කළේ මිදුල මැදින් යන අයට එහෙම නේද බණ්ඩාර හැලියගොඩ මහත්මයා? ඔව් මම මුළුත් කරන අපේ තාත්තා හොඳ ගොවියෙක් කියලා ගොවිතැන් කරනවා. අපේ ගෙදර සියලු දේවල් තියෙනවා, වී ටික තියෙනවා, වත්තේ කොස්පොල් දෙල් තියෙනවා. තාත්තා මඩ ගොවිතැන්නේ ගොඩ ගොවිතැනුත් හොඳට කරපෙනේ. 10ට 12ටත් මේ වත් උදුළු ගාලා එක හිටවන බට්ටු මිරිස් නෑ බන්දක්කා තරවිල නොඑක් දේවල් හිටවනවා. ඒකෙන්ද මේ ගෙදර එහෙම සස්්‍රීකයි. කන්න බොන්න වරදීනේ නෑ. කොහොමදත් අපේ ගෙදර 10 15 දෙනෙක් එකතු වෙනවා. රැයට කට්ටිය අයියාගේ යාළුවෝ මට අයියලා තුන් දෙනෙක් ඉන්නවා. එයාගේ යාළුවෝ වෙනවා. ඇවිල්ලා ඉතින් රැයට එක එක දේවල් සෙල්ලම් කර දාන් අදිනවා. 300 4 ගහනවා. ඒ තරුණ කොල්ලෝ ඇවිල්ලා. ඉතින් අපේ අම්මා ඔක්කොටම කෑම උයනවා. ඒ අම්මගේ හැටි. මම හරි ආසයි කන්න හොඳ වෙන්නේ. අපේ අම්ම විතරන්නේ ගම්වල ඉන්න හැමෝම එහෙම තමයි. ගම්වල ඉන්න අය ගෙදරකට ගියාම කෑම වේලාව නම් බත් ටිකක් දෙනවා. අනෙක් වේලාව නම් තී ටිකක් දෙනවා. බුලත් ටිකක් දෙනවා. මඤ්ඤොක්කා පඳුර ගල්ලා දෙනවා. ගොටුකල මෙතිය ගොටුකොළ ටික කඩලා දෙනවා. මුගුණ යන්න මෙතිය දෙනවා. එහෙම තමයි ගම්වල පොල් ගෙඩිය දෙනවා. මොනවා හරි එහෙම දෙන්න තමයි බලන්නේ. මොකද ආපුවම හැම වෙලාවෙම කියන අදත් අපි ගමට ගියාම එහෙම දැන් මේ දැන් මේ 21 වෙනි සියවසට ඇවිල්ලා අද මං ගෙදර ගියාම ගමේ අය කියන්නේ මේ මොනවද දෙන්නේ එහෙමයි කියන්නේ සමහරලාට මගේ වාහනේට එක එක දේවල් ගෙනල්ලා දාන මඤ්ඤොක්ක දානවා දේර දානවා පොල් දානවා හාල් දානවා අදත් එහෙමයි දැන් ගිය ගිය සතියේ මං ගමේ ගියා තාම ගෙදරක වී මලු දෙකක් ගෙනල්ලා දැම්මා මගේ වාහනේට ගමේ මිනිස්සු තාමත් මේ මිනිස්සුන්ගේ ඒ ගැමිකම තාම අත්මිදිලා සිඳිලා ගිහිල්ලා නැහැ. අපේ තාත්තා එහෙම ඒ ඒ પરම්පරාවේ කෙනෙක්, දීලා කාලා පුරුදු කෙනෙක්, වෙස්සන්තර પરම්පරාවේ කෙනෙක්. අපේ ගම්වල සියලුම දෙනා එහෙම තමයි. ඉතින් තාත්තා හැමදාම කෑවේ කන්නේ දවල්ට අපේ ස්තෝප්පුවක් තියෙනවා ලොකු ස්තෝප්පුවක්. ඒ ස්තෝප්පේ වැල්ලඳක් තියෙනවා. ලොවි බංකුවක් තියෙනවා. පොඩි පුටු දෙකක් තියෙනවා. ඒ වැල්ලඳ උට්ට ඇවිල්ලා වාඩි වෙලා තමයි අත උඩ බත් එක තියාගෙන කන්නේ. කවදාකවත් ගිය ඇතුළට කන්නේ බත් එක බෙදාගෙන ගෙනල්ලා කනවා. අපේ මිදුලෝඩින් මිනිස්සු යනවා එහාට මෙහාට. පාර මිදුලෝඩින් නූනට මිනිස්සුන්ට පහසුවට යනවා. ඒක කරදරයක් හැටියට කවුරුත් සැලකෙන්නේ නැහැ ගෙදර ආයෙවත්. ඉතින් අනේ ණයට තාත්තා කතා කරනවා කැම ටිකක් කන්න යන්නේ කියලා. ඉතින් කෙනෙක් දිනෙක වරදින්නේ නැහැ. එහෙම සාමාන්‍යයෙන් ගමටම කන්න දෙන කෙනෙක් තමයි. තාත්තා කුඹරට ගියත් කුඹරට අම්මා ඇඹුල අරන් එනකොට ඈත පේනකොට ලක්කඩෙන් අත හොදාගෙන කමතට ගොඩ වෙලා එක්කෙනා දෙන්න වැඩ කරන අයට කතා කරනවා එන්න වරෙන් තේ ටිකක් බොන්න බත් ටිකක් කන්න වරෙන් කියලා. එහෙම දීලා කාලා පුරුදු අය තමයි ඒ ගම්වල හිටපු අපේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා සියලු දෙනා. ඊට පස්සේ අපි එනවා කොළඹට. පස්සාවක් අරගෙන සිතාදීයට ඇවිල්ලා කුලී ගෙදරක පදිංචි වෙනවා. කසාද බඳිනවා. දරුවෝ හම්බ වෙනවා. ඊට පස්සේ දරවතුර ටිකක් ගන්න වෙන්නේ සල්ලිකට. අපේ තාත්තලා හම්බලා ගත්තේ පරිප්පු ටිකක් කරෝල කෑල්ලක් විතරයි සල්ලි වල. නමුත් අපිට හුලම් ටිකක් ගන්න වෙලා තියෙන සල්ලි වලට. රස්සාවක් කළා රස්සාව හම්බ වෙන සොච්චම් වැටපු විතරයි ජීවත් වෙන්න තියෙන්නේ. තාත්තලාට වගේ කුඹුර වලින් ගියේ වත්තෙන් වෙන දේවල් එන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොම මේ ටික මේ හදාගෙන කියාගෙන ඉන්න ඕනේ. පඩියට හුරු ජීවත් වෙලා ගෙවල් කුඩිය ගෙවාගෙන දරුවන්ගේ දේවල් බලාගෙන අධ්‍යාපන කටයුතු කරන උන්ට අඳුම් පැනඳුම් කෑම් බීම් දීගෙන රටේ සමාජයේ මගුල් තුලා මරණ ඕවට සහභාගී වෙලා ඒ ඉන්නකොට අපි යතිය තියෙන වැටුපෙන් දවස් 15ක් කරනකොට ඒක ඉවර වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් රජයේ සේවකයන්ට සිද්ධ වෙලා තියෙන ඛේදවාචකය. ඊට පස්සේ ඊළඟ දවස් 15කට ණය වෙන්නේ. ඉතින් අපිට මිනිස්සුන්ට පාරට බහලා අඳග ගහ කතා කර කර තාත්තලට වගේ දාන පාරමිතා පුරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි කරනවට නෙවෙයි. සිද්ධ වෙලා තියෙනවා. කවුරුවත් එයි කියලා හිතාගෙන ගෙට වෙලා දොර වහගෙන කන්න. මොකද ආවොත් ළමින්ගේ කැමමක් නැති වෙනවා. අපේ කැමමක් නැති වෙනවා කියලා හිතාගෙන. හැබැයි මම මේ ගීතය අවසාන වශයෙන් නම් දීලා තියෙනවා. කන්ටගත් ගමන් බත්පත කවුරුවත් හිතයි බිය වැදේ. දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින් කියලා. මේ සතුටින් නෙවෙයි කන්නේ දුකින්. පොත කල්ප කාලයක් පරපුර දුන්නු දැන් නැතත් හිත තුල. මාසිකට වරක් ලැබෙන සොච්චමක් බැවින් කන්ටගත් ගමන් බත්පත කවුරුවත් එතයි බියවැද. දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්. දුකෙන් කන්නේ. પરම්පරාවේ අතීත අභිමානය හිතේ තියෙනවා. නමුත් කරගන්න දෙයක්. ඒක තමයි දැන් තාත්තගේ මරණය ඉවර වෙලා කටයුතු ඉවරෙන් දවස් තුනක් විතර දේශයේ ගෙදර තිබුණ විශාල පිරිසක් ආවා. අපේ යාළුවනේ අපි හම්බ කරගත්තා. තාත්තා හම්බ කරගත්තා. එයා අපු හැම කෙනෙක්ම කිව්ව එකක් තමයි මේ ගමටම කණ්ඩ දුන්න මනුස්සයෙක් තමයි අද මේ වින් වෙලා යන්නේ කියලා. ඒක මගේ හිතේ ඊයම් බරුවක් වගේ තදින්ම වැදුනා. කිඳා දැස්ස ඇතුළට. අපිට මොකද යාතින් අද? තාත්තලා වෙස්සන්තරලා වෙලා දොරදන් දෙනවා. අපි අදින්න පුබ්බ කළ වෙලා ලෝභකම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සමාජ ක්‍රමෙත් එක්ක ඇලහැප්පිලා අපි ජීවත් වෙනකොට. ඒ නිසා මම දානමාන ඉවරලා මම හැලිය ගොඩින් බස් එකට නගිනවා. කඩුවෙලින් බහින්න මාළඹයට එන්න. ඒ එනකොට මගේ ඔළුව පුරාම තිබුණේ ඒ තාත්තා ගැන මතකේ සහ තාත්තා පිළිබඳ බොහෝ අය කියාපු දේවල්. කඩුවෙලින් බහිනකොට වචන පේලි දෙකක් විතර මගේ හිතේ ඇඳිලා ඇමිනිලා ඉවරයි. මං ගෙදර ඇවිල්ලා මාළඹේට ඇවිල්ලා මම ඒක සටහන් කළා. ඒක තමයි වන්නිවන පෙතේ ගම්දන පුරාරි වහන කියන ගීතේ හැදුනේ. ඊට පස්සේ මම ඒක සුනිල් ඉදිරිසිංහට දුන්නා. සුනිල් රෝහණ වීරසිංහට දුන්නා. තා මధుර තනුවක් නිර්මාණය කළා. ගායනා වුණා. ඒ මම හිතන්නේ අවුරුදු 28ක් 29ක් අතර එනවා. අදත් ඒ ගීතයට මිනිස්සු ආදරේ මමත් ආදරේ. ඔබතුමාට බොහොම පිං එවැනි වටිනා ගීත අපේ ගීත සාහිත්‍යයට එක්කාසු කිරීම පිළිබඳව අතීතයෙන් අනාගතයට ඇවිත් වර්තමානයට ඇවිත් වර්තමානයේ අනාගතය වෙන කාලෙක ලෝකෙ කොයි වගේ වේවිද මිනිස්සුගේ සිතුම් පැතුම් කොයි වගේ වේවිද අද හිතාම සංකීර්ණ ජීවන රටාවක මිනිස්සු ඉන්නේ මිනිස්සු කොහේ කොතන ඉන්නවද කියලා අපිට හිතාගන්න බෑ දැන් හොඳම උදාහරණයක් කියන්නම් තරංග මම පහුගිය කාලවකවානුව තුළ මාස දෙකක් විතර මං හිටියා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා. ඕස්ට්‍රේලියාවේ මමයි නන්දා මාලිනී විශාරද ආචාර්ය නන්දා මාලිනී සෝත්‍රජය මහයිකගේ ප්‍රසංගයකට ප්‍රසංගය කරලා නන්දා මාලිනී සහ සෝත්‍රජය මහාව මම ටික දවසක් නැතර වෙලා හිටියා. දැන් අපි එයාපෝට් එකට ගියහම මෙල්බර්න් ඉල බැස්සාම අපිව පිළිගන්න කට්ටිය ඇවිල්ලා හිටියා. ඇවිල්ලා එක දරුවෙක් මට වඩා දියක් විතර උසයි. අද 6ක් විතර උසයි ඒ දරුවා. අවුරුදු 27ක් ඒ දරුවාගේ වයස. ඇවිල්ලා මාවකට ඇවිල්ලා දන ගහලා වැන්නා. වැන්දලා මාමේ කිව්වා. දැන් මට එතනින් එහාට හිතා ගන්න බෑ මොකද ලංකාවේ අපි අංකල්ලා. අපේ නෝනලා ඇන්ටිලා. මම දැක්කලා ඇන්ටිලා. දැන් මේ හැතැම්ම දවස් ගානක් ගියාට පස්සේ ඒ ළමයින්ට අපි මාමලා. එතකොට අපි කොහෙද ඉන්නේ? ඒ දරුවෝ කොහෙද ඉන්නේ කියලා මට හිතනවා. ඒක හරියට මට දැනුණා. මම ඊට පස්සේ මම කතා කරුණක් තමයි කිව්වා. අපිට පුතාලා ඉන්නේ, බැහැරලා ඉන්නේ. මේ රටේ අපේ රටේ අපිට එහෙම අය නැහැ කියලා. කියන්නේ මම ඊටම සුළු දෙයක් කිව්වේ. ඒ එකක් ඒ අතර වාරේ අද සිද්ධ වෙලා තියෙන බොහෝ දේවල් දෙක. සමාජයේ තියෙන ව්‍යාකූලතා, සංකීර්ණතා සියලු දේවලුත් එක්ක අපිටම හිතා ගන්න බෑ අපි දැන් කොහෙද යන්නේ කියලා. දැන් අපේ කාලේ මට මතකයි අපි අපි දැන් අපිව ගම්වල හැදුණු වැඩු ගම්වල හිටපු කාලේ අපි ඉස්කෝලේ ඉරලා අපි ඉන්නේ ගෙදෙට්ට ඇලකට පැල්ලන්න ආලා රහුටන් ගහකට ගල් ගහලා අඹ ගහකට ගල් ගහලා එහෙම අපි ඉන්නේ එක එක දන් බුතු බෝ විටිය කකා කුරුල්ලෝ සමන්ලෝ පස්සේ පොඩි කාලේ එහෙමනේ ඔව් ගෙදෙ නමුත් ගෙදෙට්ට එනකොට අපේ තාත්තලා අකුරක් නෑර දැම්ම මොකද සිද්ධ වෙන්නේ මගදී කියලා. ඒ කියන්නේ මුළු ගමම අපිව බලා ගන්නවා. අද මුළු ගමක් නෙවෙයි. අද දරුවෝ බලා ගන්න. තමුන්ගේ අම්මට තාත්තට වෙලාවක් නැති කාලයක් වමක් මේක තියෙනවා. සයිතාම අවසනාවන්ත විදිහට රටේ සියලු දේවල් අයාලේ යමින් පවතිනවා. සංස්කෘතික හෝදාපාලුවක් ඇති වීම පවතිනවා. අපිට හිතාගන්න බෑ අපි කොතෙන්ට ගිහිල්ලා කොතනින් නතර වේද කියලා. ඒක ඊටාම ඛේදජනක ඉරණමක් තමයි අපිට අනායතේ ලියවිලා තියෙන්නේ. ඔබ බෙහෙවින්ම ආදරය කරපු ගමටත් ඒ දේ සිද්ධ වෙලාද? මම හිතන්නේ ගම්වල තාමත් කිසියම් ප්‍රමාණයකින් ඒක තියෙනවා. ඒ ගම්වලේ සුන්දරත්වය සහ ඒ මිනිස්සුන්ගේ දැන් මම මම මම මම ගමෙන් එන්නේ 1969. ගමෙන් මං එන්නේ. ඇවිල්ලා අවුරුදු 3ක් ඉන්නේ හලාවත. ඊට පස්සේ අතරවාරයේ අවුරුදු දෙකක් ඉන්නවා ගමේ ගිහිල්ලා. ඊට පස්සේ ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඊට පස්සේ 81 ඉඳන් ඉන්නේ කොළඹ. අද දක්වා. මේ අවුරුදු 40ක කාල සීමාව තුළ මම සති දෙක තුනකට තරයක් අනිවාර්යෙන් ගමට යනවා. මොකද අපේ අනික් සියලු දෙනා ඉන්නේ ගමේ. අයියලා මල්ලිලා මංගිලා ඔක්කොම ඉන්නේ ගමේ. ඒගොල්ලොත් මාව බලන්න මමත් බලන්න යනවා. මම ගමේ තියෙන සියලුම මල ගෙවල් වල මගුල් ගෙවල් වල මට දැන අඳුනාගත්ත සියලු දේවල් වලට මම සම්බන්ධ සහභාගී වෙනවා. ගිය සතියේත් මං ගියා අපේ ගමේ ප්‍රභූවරයෙක් මරණ අවුරුද්දේ බණ මම ඒකට ගියා. ඒ ගියාම මිනිස්සුන්ගේ ඇඟහැලුම්කම් හිතවත්කම් ආදරේ කෙලවරක් නැහැ. ඒවා තාම ගම්වල තියෙනවා. මම ඒක මම විශ්වාස කරනවා තරයේ තාම අපේ රට පවතින ගම සහ ගමෙන් කොළඹට ඇවිල්ලා කොළඹ නන්නත්තර උනේ නැති අයත් එක්ක තමයි මේ රට පවතින්නේ කියලා මම විශ්වාස කරනවා. මොකද අපි දන්නවා කොළඹට ආපුවම කොළඹ සියලු දේවල් කරගෙන යන්නේ ගමේ ඉන්න මිනිස්සු. දේශපාලනය කරන්නේ ගමේ ඉන්න මිනිස්සු. කවුරුවත් කොළඹ 1 2 3 4 5 13 14 15 යනකම් අය නෙමෙයි දේශපාලන කටයුතු කරන්නේ. අපි ගමු බණ්ඩාරනායක මහත්තයා ගත්තත්, ප්‍රේමදාස මහත්තයා ගත්තත්, මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තත්, සරණ සිරිමාව බණ්ඩාරනායක මහත්මිය කවුරුත් මේ කොළඹ අය නෙමෙයි ගමේ. සාහිත්‍ය දරයොත් එහෙම ආත්ම වික්‍රම සිංහල සරත් චන්ද්‍රලා සුගත බාල සිල්ලලා සයිමන් නාගත් එකමල කවුරුවත් කොළඹ නෙමෙයි. ඒ ඔක්කොම ගම් වලින් කොළඹට ආපු කට්ටිය. මම තාම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ගමක්. තාම ගමක්. ඒ ගම මොකද අපි දන්නවා වෙන පිටරටවලට ගියාම එක්කෝ එක්කෝ මේ මැද පෙරදිග රටවලට ගියාම සිංගප්පූරුවට ගියාම ඒවා කොන්ක්‍රීට් වනාන්තර. අපේ රටේ වනේ අපේ විහාරනාදේවි කතරට ගියාම මට දැනෙන්නේ මං අපේ ඉල්ලාවල පරණ ගමට ගියා වගේ. සත්තු කෑ ගහනවා. ඇල දොළ තියෙනවා. ගහකොළ තියෙනවා. සතා සීපාවයි. මම හිතන්නේ මේවා තාම අපේ ලංකාව ගමක්. ඒ ඒ ග්‍රාමීය සංකල්පේ මුදවන් බෑ නමුත් ඒ වුණාට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වලින් බොහෝ වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි ඛේද වාචිකයකට තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ගැමිකම සහ මේ ගමේ තියෙන ගෞරවණීය බව තියෙන තාක්කල් අපිට මේ රටේ හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒක නැති වෙච්ච දාට. මොකද අපි දන්නා ගම් වලින් ආපුවාම ගම් වලින් කොළඹට එනකොට අපි අරගෙන හුඟක් දේවල් තියෙනවා. manussකම්. හැදිච්චකම් ගුණහපත්කම් ඒ සියලු දේවල් අරගෙන අපි කොළඹට එන්නේ අද්දිකේ පුරවගෙන ඉන්න කොළඹට කොළඹට ආපුවම කොළඹින් හම්බෙනවා සල්ලි භාගේ තනතුරු මිල මුදල් එතකොට තානාන්තර අතනෙන් ගියාම වෙන විවිධ දේවල් ගෙවල් දොරවල් යාන වාහන ඊට පස්සේ අර ඔක්කොම අතහැරෙනවා අතහැරලා මේව බලාගත්තාම මිනිස්සු ඉතුරු වෙන්නේ ඒ ඉතුරු වෙන්නේ ඒ ටික විතරයි මම විශ්වාස කරනවා අපි ඒවා අතහැරෙන්න හොඳ නැහැ. අපි ගමෙන් ගියත් කියන අපු මහා නර්ග දේවල් අපි මොනව හම්බුණත් ඒවා පරිසම් කර තියාගන්න ඕනේ. මම මට පුළුවන් ප්‍රමාණයෙන් මම ඒවා එකක්වත් අතහැරලා ඒ නිසා මම හිතන්නේ මට මේ තාමත් ගමේ වගේ හිතන්න මතන්න ජීවත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. වෙනුවෙන් දැනෙන දයානුකම්පාව දායද බව තමයි මම හිතන්නේ. ලෝකයක් නසන්නට රුදුරු අවි අතදරා සරසෙමුද කියන ගේයක පදමාලා ගොතන්නේ. ඒ සනිල් විශාරද සනිල් එදිරිසිංහගේ ප්‍රථම සරල ගී වැඩසටහනට දෙයි. ප්‍රථම නෙමෙයි මගේ ප්‍රථම සරල ගී වැඩසටහන සනිල් එදිරිසිංහ ගොඩක් සරල ගී වැඩසටහන් කරලා තියෙන ඒ කාලේ. මොකද මේ මගේ ගීත දෙකක් තෝරගන්නවා 1983 ජනවාරි මාසේ 26 වෙනිදා. මේ ප්‍රචාරය වෙන්නේ ගුවන්විදුලියේ. ප්‍රචාරය වෙනකොට මගේ ගීත දෙකක් කිසිම දැන හඳුනුම්කම් මුකුත් නැතුව ගීතයක තියෙන වටිනාකමම සැලකලා සුනිල් මේදක තෝරගන්නවා. රෝහණ වීරසිංහ දෙකම සංගීතවත් කරන්නේ. එතකොට 1983 කියන්නේ යුද්ධය දරුණුවට නොතිබුණු කාලෙක. නමුත් මම යුද්ධය දැක්කේ නිර්මාණකරුවෙක් හැටියට අනිත් අය දකින්න වගේ නෙමෙයි. මම දන්නවා විශේෂයෙන්ම විමුක්තිකාමියෙක් හැටියට හෝ ත්‍රස්තවාදියෙක් හැටියට මැරෙන්නේ මේ රටේ ජීවත් වෙන්න ඕන සත්පුරුෂයෙක්. කවුරු හරි තරුණය. 1971 89 කාල වකවානුව තුළ බුරුතු පිටින් මැරුණේ මේ රටේ ජීවත් වෙන්න ඕන මිනිස්සු. ඊට පස්සේ උතුරෙත් එහෙම තමයි. උතුරේ ත්‍රස්තවාදියෙක් කියලා හම්බඩු ගහලා මරන්නේ. විමුක්තිකාමියෙක් කියලා ගෞරවයට පාත්‍ර වෙලා පුද පූජා කරන්නේ. ඒ මේ රටේ ජීවත් වෙන්න ඕන සම්පත් මිනිස්සු. ඒ නිසා මම විශ්වාස කරන්නේ යුද්ධය කියන්නේ මේ ගහකොළ ඉඩකඩම් බෙදා හදා ගැනීම නෙවෙයි අපිට තියෙන එකම එක ප්‍රශ්නේ අපේ දුප්පත්කම. දුගේ දුප්පත්කමට අපි හැමෝම එකට එකතු වෙලා අවිමානන්න ඕන කියන එක තමයි මම මේ ගීතයෙන් 83 වගේ කාලවක වන්නක ඉදිරිපත් කළේ මගේ අදහස. නැත්නම් ඒක ඊටාම ජනප්‍රිය ගීයක් බවට පත් වුණා. ඊට පස්සේ ඊට අමතරව ඒක දෙමළ භාෂාවෙන් උත් පරිවර්තනය කරලා ගායනා වෙච්ච තරමටම මට හිතුණා ඒ ගීතයේ කිසියම් වටිනාකමක් තියෙනවා කියලා. ලෝකයක් නසන්නට රුදුරු අවි අසදරා කියන ගීතය. ඒ වගේම අපි වැඩසටහන ආරම්භයේදී අහුව ගීතය. තිරය ඇරෙනවා තිරය වැහෙනවා මේ ගීත දෙක විශාරද සුනිල් එදිරිසිංහන් වෙත අරගෙන යන මිත්‍රත්වයේ වාහකයා ජයලත් මනෝරත්න කියන විශිෂ්ට රංගදරයා ආචාර්ය ජයලත් මනෝරත්න සහ ඔබතුමන් අතර ඇතිවුණු මිත්‍රත්වය සහ ඔබතුමාගේ මිත්‍රකම් ගැන කතා කළොත් උතරංගා ජයරත්න රත්න මට හම්බෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරන කාලේ. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරලා ඉවර වෙලා ජයරත් ජයරත්න රත්න නාට්‍ය ලෝකයේ ඉතාම ප්‍රශස්ත ජනප්‍රියක් බවට පත් වෙලා ඉන්නවා. ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වලට නාට්‍ය අරංගියහම අපි ඉතාම ආදරේ නාට්‍යකරුවන්ට නාට්‍ය වලට සම්බන්ධ වෙලා හිටපු හින්දා අපි ගක් මහාදරේ. එහෙම තමයි මමත් එක්ක මුල් සම්බන්ධකම ඇති වෙන්නේ. එකතු වෙලා ඊට පස්සේ ඉතින් කොළඹට ආවට පස්සේ මනෝ මට කියනවා මේ අපි නාට්‍ය කරනවා. සම අනුරත්නගේ නාට්‍ය දෙකක රඟපෑවා. තලමල පිපිලා සහ අන්දරේ රාකින් නාට්‍ය දෙකේ මම රඟපෑවා අන්දරේ රාකින් නාට්‍යයේ අන්දරේගේ වර්තමාන කවි ඔක්කොම ලිව්වෙත් මමයි. එහෙම සම්බන්ධකමක් තිබිලා. ඒ අතරේ මං සමාවෙන්න මේ ගැනත් නොකියුවොත් මම වැරදිකාරියක් 1984 වසරේ මම නිවැරදි නම් ඔබ යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවා වෙනවා හොඳම නිලිය වන්නේ රත්නාලාලි. නාලනි ජයකොඩි. එතකොට තමයි මම අපි එතකොට නාට්‍යයක් කරනවා නුවරින්දා විශ්වවිද්‍යාලයේ ක්ලයිව ශාන්තගේ න්‍යෂ්ටිකා හේවත් මහ බලහත්නකද ඒ නාට්‍යෙන් තමයි මම හොඳම නළුවා බවට පත් වෙන්නේ. ඊට පස්සේ මනෝමත කියන කොළඹ එන්න කොළඹ ඇවිල්ලා අපි නාට්‍ය කරමු කියලා. එම තමයි සම්බන්ධ පටන් ගන්න. ඊට පස්සේ මනෝ වැඩ කරන්නේ මහවැලි කේන්දරේ. සුනිල් ඉදිරිසිංහ අද්දර ගන්න මහවැලි කේන්දරේ. සුනිල් මම අඳුරන්නේ නැහැ. ඊට පස්සේ මම ලියවිච්ච ගීත කිහිපයක් මම මනෝවත් අතට දෙනවා. මේක පුළුවන් නම් සුනිල්ට දෙන්න කියලා. සුනිල්ට දෙනවා. ඒ දුන්න එකෙන් තමයි ඔබ මුලින් කිව්වා වගේ තිරයන් අසාලෝකයක් පසන්නට කියන ගීත ද්වය එලි දකින්න ගීත හැටියට. මගේ ඇත්තට මේ මිත්‍රකමට මගේ මම මිත්‍රකම වෙනුවෙන් හරිම ආදරේ කරන්නේ. මම දැන් මම මුල් කාලේ ඉඳලා ගමේ හිටපු එදා මමත් එක්ක පාසල් ගිහිල්ලා අද පාසල් යන්නේ නැතුව කුලී වැඩ කරන අයත් ඉන්නවා මගේ තාම කිට්ටු මිත්‍රයෝ. එහෙනම් මේ මිත්‍රකම් අතාරින්නේ. ඒක තමයි මම ඇවිල්ලා කොළඹට ඇවිල්ලා මං ලියපු ගීයක් තියෙනවා අන්ධහැරේ හඬට කන් දෙමිනා කළුවරේ උවද දිවෙන්නා මිතුරනේ ඔබ කෙරෙන්නෙන් වී පුරවරේ තනිව මං ඉන්නවා කියලා එහෙම මිත්‍රත්වයෙන් වෙනුවෙන් මං ගීත ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මං දන්නේ මොකද්ද වාසනාවක් තියෙනවා මට මගේ ජීවිතේ හැමදේම මට වාසනාවට තමයි හම්බෙන්නේ. මිත්‍රයොත් එහෙමයි. එක කවුරු හරි මිත්‍රයෙක් මට ඇති වුණාම මගේ ජීවිතේ ජීවිතාන්තය දක්වා වුම අතහැරලා යන්නේ. ඒ මොකක්ද එහෙම එකක් තියෙනවා. දැන් මාව මාව මිලානෝ වලට එක්කරගිය මාව මෙල්බන් වලට එක් කරන ගිය මාව චීනෙට එක් කරන ගිය ඒ මිත්‍ර ව්‍යාපී. ඒ මිත්‍රයෝ ඊට පස්සේ එදා සිට අද දක්වා අදත් මාත් එක්ක තාම ළඟින් ඉන්නවා. මොකද අපි මිත්‍රකමට ආදරෙයි, මිත්‍රයින්ට ආදරෙයි. මිත්‍රයින් වෙනුවෙන් අපිට කරන්න බැරි දෙයක් නෑ. එහෙම වුණාම මිත්‍රයා පාතාරින්නේ නැහැ. ඒ කියන්නේ ඔබ තුමාගේ ආදරණීය කැපකිරීම් වල ප්‍රතිඵලය තමයි අනෙක් පාර්ශවෙන් ලැබෙන්නේ. ඔව් තරංග ඒක මම දන්නේ කැපකිරීමක් කියලා. මම මේ මගේ ජීවිතේ හැටි මගේ ජීවිතේ ගලන් යන හැටි මිසක් නැත්තම් මම මේ මම වොමනාවෙන් මෙහෙම කැප කරන්න ඕන කියලා හිතාගෙන කරනවා නෙවෙයි. මගේ පැවැත්ම નિરાයාසයෙන් යනවා ඉදිරියට ගලාගෙන යනවා. ඒකේ හැම වෙලම තැන් අහුලගත්ත අය ඒ ඒවා මිත්සකම් හැටියට තියාගෙන මහත් එක්ක ජීවත් වෙනවා ඇති කියලා මට හිතෙනවා. මොනතරම් හෘදයාංගමද මෙවැනි ජීවිතයක් නම් ඔබ පතන්නේ එවැනි විය යුතුයි. මම කැපකිරීම කරන්නේ නැහැ. ඒ මම මගේ හැටි. මේ බණ්ඩාර ඇහලියොගඩ ප්‍රවීණගේ රද පදරචකතුමන් අද දවසේ සජීවිතෙහි ජීවත් වන්නේ අප සමග ඔබතුමා ඔබේ කතාවේදී කියනවා මගේ ජීවිතේ බොහෝ දේවල් මට හම්බ වෙන්නේ මගේ වාසනාවට කියලා. ඔබේ ප්‍රිය සෙවණැල්ල තිලකා මහානාම එතුමියගේ ඔය සියලු දෙන සියලු මගේ මගේ බිරිඳ මට හම්බ වෙනවා අවුරුදු 37ක පමණ දැන් විවාහ ජීවිතයක් ගත වෙන ඉතාම හොඳයි. දරුවෝ තුන් දෙනෙක් ලැබෙනවා. <coughs> දරුවෝ තුන් දෙනාගෙන් පස්සේ මට මිනුපුරු මිනිබිරියෝ හය දෙනෙක් ලැබෙනවා. ඒ සියලු දෙනාම මට බෑනවරු දෙන්නෙක් හම්බෙලා ඉන්නවා. ලේලියෙක් හම්බෙන්න යනවා. ඒ සියලු දෙනාම ඉතාම මට මට මගේ ජීවිතේ මං හිතන්නේ දැන් නන්දා මහල්ලි මහත්මිය මට බොහෝ අවස්ථාවල කියලා දෙනවා. ඔබ කරන හොඳ වැඩවලට තමයි ඔබට ඔක්කොම හම්බ වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ යහපත් දේවල් කරනවා නම් කවදාකවත් අපට අයහපතක් වෙන්න විදියක් නැහැ. මම තරයේ අදහන දෙයක්. මොකද මට මේ ජීවිතේ සියලුම දේවල් දැන් ලැබිලා තියෙනවා. මම එකපාර එකවරක් මගෙන් ගුවන් විදුලි සාකච්ඡාවකදී අහුවා මොනවද අනාගත බලාපොරොත්තු? මම කිව්වා මොකුත් නැහැ. මට කිසිම දෙයක් නැහැ. මොකද මට ආපෝ වෙලා බලපුවාම මම බලාපොරොත්තු වෙච්ච දේවල් මට ලැබිලා තියෙන මං ගම්වල ඉඳලා පතල් කපලා කුඹුරු වැඩ කරලා කිරි කපලා මැඩුවන් ඇදලා හිටපු මිනිස්සෙක් මං හිතුවේ කවදාවත් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වෙයි කියලා ඊට පස්සේ මොකද මමත් එක්ක අපේ ඉස්කෝලේ ඒ පරණගම විද්‍යාලයේ ඉගෙන ගත්ත අයගෙන් විශ්වවිද්‍යාලෙ ගියේ මං විතරයි අනෙක් සියලුම දෙනා අදටත් ගමේ ඉන්නවා සමහර අය දැන් ජීවිතුන් අතර නැහැ ලීරනවා පතල් කපනවා කිරි කපනවා කුඹුරු වැඩ කරනවා කම්කරු වැඩ කරනවා එහෙම කරමින් ඉන්නවා. ඉතින් ඒ ඒ ඒ කිසිම කෙනෙක් මම මගේ ආශ්‍රයෙන් මම අත්හැරලත් නෑ. අදවන් ගියත් ඒගොල්ලොත් එක්ක බුලත් ටිකක් කාලා කහට කෝප්පයක් බීලා එහම ආදරෙන් ඉන්න. ඒ කියන්නේ මට එහෙම මම ආපහු හැරලා බලපුවාම මට ලැබිච්ච දේවල් අනන්තයි අප්‍රමාණයි. නොලැබිච්ච දේවල් පොඩ්ඩක්වත් මට නෑ. නැත්තම් මම මම මට අද මේ සමාජයේ කිසියම් තත්ත්වයක් ඇතුළේ ඉන්න තැනකට ගියාම මිනිස්සු මට පළකනවා රටරටවල් විශාල ප්‍රමාණයක සංචාරය කරලා තිනවා ඔය එකක්වත් අපේ ගමේ කාටවත් හම් හම් වෙලත් නැහැ මමත් බලාපොරොත්තු වෙන්නේ නැහැ අතිශය තෘප්තිමත් ජීවිතයක් මම ගත කරා මම දන්න ලෝකේ ඉන්න තෘප්තිමත්ම මිනිහා මම කියලා හිතාගෙන මම ඉන්නේ ඒ ඔබතුමාගේ බලාපොරොත්තු අල්පෙච්ච හින්දාද එහෙම වෙන්නේ නැත්තේ මම හිතන්නේ එහෙම කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. දැන් මම මම ආණ්ඩුවේ රස්සාවක් මට හම්බෙ කියලා දැන් අපි අපි ඉස්සර ඉස්කෝලේ යනකොට ඔය ඉස්කෝලේ යන්නම් වාලේ යනවා මිසක අපි මුකුත් වෙන බලාපොරොත්තුවක් තියාන යනව නෙවෙයි. මම කිව්වේ මම අපස සාමාන්‍ය පෙළ විභාගය කරලා ප්‍රතිඵල වත් දන්නේ නැතුව ගෙදරට එනවා. මොකක්ද එතකොට ඒකට කියන්නේ වාසනාව? <coughs> වාසනාව වෙන්නත් පුළුවන් මං හිතන්නේ එහෙම අපි ගොඩක් දේවල් ඔළුවේ හිතාගෙන පළපදියම් කරන හිතෙන් වද විඳින්මින් ඉන්නවට වඩා අපි කොහොම සහැල්ලුවෙන් සරලව ජීවත් වෙනවා නම් මං හිතන්නේ ඒක ඒක තමයි හොඳම දේ. මම නම් හිතන්නේ ඒක තමයි. මම හැම වෙලාවෙම හරිම සරලව හිතන්නේ. සහැල්ලුවෙන් හිතන්නේ. මට සමහරලාට මට කියනකොත් දැන් දවල්ට කන්න ලැබුණ නැහැ කියලා මම ඒකට හිතට දුක් වෙන්නේ. එහෙම අවශ්‍ය වෙන්න ඕනේ නැහැ. එවැනි අවස්ථා ඔබතුමාගේ ජීවිතයේ පසුවී තිබෙනවා. අපුයි <coughs> එහෙම සමායෙන්නේ. <coughs> එහෙම එහෙම අවස්ථා තියෙනවා දැන් වෙලාවට. එහෙම බලාපොරොත්තු කඩවීම එහෙම දේ දැන් බලා කඩවීමේ දැන් මම මේ නර්තන ශිල්පියෙක් වෙන්න යනවා. බලාපොරොත්තු කඩ වෙලා මගේ මහප්පා ජීවිතයෙන් සමගින යනවා. එතකොට ඊට පස්සේ මට තව වෙන වෙන පැත්තකට හේතු වෙන දෙයක් හම්බ වෙනවා. ඒක බලාපොරොත්තු කඩවීම බොහෝ ජීවිතය තියෙන. මගේ ජීවිතේ හැබැයි එකක්වත් ගණන් ගන්න නැහැ. මොකද ගණන් නොගන්නේ මට ඊට වඩා යමක් ඒත් එක්කම මට ලැබිලා තියෙන නිසා. ඒක මම දන්නේ ඒක වාසනාවද, දෛවයද, ඉරණමද, කරපු පව්පින්ද මොකද්ද කියලා මම දන්නේ නැහැ. මොකද්ද කියලා මම යන හිතන්න යන්නෙත් නැහැ. ඒ නිසා මට එහෙම මේ ඊටාම මේක කියන්නේ හිත වේදනාවක් මම කවදාකවත් ඉත්තේ දෙනවා තියාගන්නේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් මාත් එක්ක මොන හරි දෙයකට පොඩි මේ අමනාපයක් වුණත් මම ඒක ගණන් ගමට ඊට පහුවදා කියලා ඇත්ත කතා කරන්න පුළුවන් තත්ත්වයට මම මගේ මනස මන් හදාගෙන තියෙනවා. ඒ හින්දා මේ මානසිකව දුක් වෙන්නේ. මානසිකව දුක් වෙන්න කියන තමයි ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. කිසිම දෙයක් මොකද අපි කියමුකෝ දැන් දැන් දැන් දැන් උදාහරණයක් ඇටියට දැන් අපේ පුතා රැය වෙලා ගෙදර ආපුවාම අපේ නෝනට ඒක ලොකු බරක්. මොකද මම මට බරක් නෙවෙයි. මොකද මම ඒක හිතන්නේ. මගේ එයා මගේ පුතා කියන්නේ මම විශ්වාස කරනවා. පුතා කිව්වොත් මම රැය වෙලා වැඩ කළා. කිව්වොත් මම ඒක මම විශ්වාස කරපුවාම මම නිදහස්නේ. දැන් අපේ නෝනලා එහෙම හිතන්නේ. එහෙම නෙවෙයි මේ මේ කොහේ හරි ගිහිල්ලා වෙන්න ඇති. ඊට පස්සේ ඒක ඔළුවේ තියාගෙන පුදුමාකාර විදිහට දුක් විඳිනවා. මොකටද ඒ දුක් විඳින? අනුන්ගේ දේවල්යි අපි අරගන්නේ. දැන් අපේ රටේ වෙලා තියෙන මූලික දේ තරංග ඒකනේ. මිනිහෙක් දිහා බලන්නේ එක්ක මූ හොරේ මූ මංකොල්ලකාරේ මූ පල් එහෙමනේ එහෙමනේ බලාගෙන ඉන්නේ එහෙම නෙවෙයි මිනිස්සු තුළ විශ්වාසය තියෙනවා මිනිහෙක් දිහා බලලා එන්නේ විශ්වාස කරනවා නම් අපිට පාඩු වෙයි පාඩු වෙනවා අනන්තවත් මොකද හැම කෙනෙක් මේක වගේ නොවන නිසා විදේශීය රටවලට ගියහම තියෙන මූලික දේ තමයි මේ මිනිස්සු ගැන විශ්වාසය තියෙන ඒ රටේ පාලකයන්ගේ සහ මිනිස්සුන්ගේ අපේ රටේ වෙලා තියෙන කිසි කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ අම්මා තාත්තට දරුවෝ ගැන විශ්වාසයක් නැහැ. දරුවන්ට අම්මා තාත්තා ගැන විශ්වාසයක් නැහැ. ගමේ ඉන්න මනුස්සයන් අනික් අය ගැන විශ්වාසයක් නැහැ. පොලිස් කාර්යයට මිනිස්සු විශ්වාසයි. මිනිස්සුන්ට පොලිස් කාර්යයට උතහෙමනේ හැමතැනම අපි කියන්නේ ටිකට් එකක් නැතුව වෙන රටක ගියොත් කවුරු හරි එක්කෙනෙක් ඒ ටිකට් පරීක්ෂකලා පැනලා අය අල්ලගත්තම ඔහු කියන දේ ඔහු විශ්වාස කරනවා. අපේ රටේ ටිකට් එකක් අරගත්තත් හිතන්නේ මූ කොහෙන් අර මේ හොරගමට නාමය අරගෙන ඉඳලා තියෙනවා නම් එහෙම එහෙම එහෙම තත්ත්වයකට මිනිස්සුන් ගැන මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ. මිනිස්සු විශ්වාස කරන්න ඕනේ. මිනිස්සුන්ට ගෞරව කරන්න ඕනේ. ওই තුන කරනවා නම් ඕන ඕන රටක් යහපත් කරගන්න පුළුවන්. මම ඉන්නේ එතන. අප පමණද එක තැන කරකෙන්නේ? තනිකර ලෝකයේ දිව යන්නේ මේ වෙනස් ගේය පදමාලා එකිනෙකට එකක් වෙනස් සහ මට හිතෙනවා ඔබතුමන්ට ඔබතුමන් දීලා තියෙන මේ මානව ප්‍රේමය පිළිබඳ විවිධ පැතිකඩ දැන් ඔබේ පද රචනා මේ මෙන්න මේකයි මේකයි මේකයි කියලා ලඟු කරන්න බෑ කොහෙටවත් ඒ මට තියෙනවා මගෙන් මුගක් කයි මං අහනවා මේ ආදරය පිළිබඳ ගීත ලියවෙන්නේ නැත්තේ කියලා ප්‍රේමය හා සම්බන්ධමයි ගීත ඉතාම අඩුයි. නමුත් ඒ ඔබ කියනවා වගේ මානව ප්‍රේම හැම හැම හැම ගීතයකම ප්‍රේමය තියෙනවා. <coughs> ඒක නිකන් මේ යෝන් යෝන් ප්‍රේමය නෙවෙයි. <coughs> නැගල ආජිතපරලාහිලා කියන ගීතයත් මට විජයධර්මශ්‍රී කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ටෙලිනාට්‍යයක් කරන්න කියලා මට කිව්වා. මේ මෙන්න මේ වගේ තැනක පාසලක සම්දර්ශනයක් තියෙනවා. මේකේ ඉදිරිපත් කරන ගීතයක්. ඒකට තමයි ওই බයිලක පරිඥා කියන තාලය අරගෙන බයිලක පරිඥා වචනත් අරගෙන මේ ගීතේ ලිව්වේ. ඒකෙන් මම කලේ අපි තම දෙක තැන කරකින්නේ කියලා අපි පසු කර ලෝකයේ දිව යනවා. අපට උදව් කළොත්, උපකාර කළොත් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. එතකොට මේක මේ තනුවට ලියවිච්ච ගීතයක් නෙමෙයි නෑ නෑ නෑ තනුවට ලියවිච්ච එකක් නෙමෙයි මේ රෝහල විරතින්ගේ තනුව දැම්මේ. ඒතර දීපිකා පේදස්සිනේ කියන ගායන ගායිකාවක් නෙමෙයි පාසල් ශිෂ්‍යාවක්. ඒ මට මතකයි කහපාටයි එකත් ඉඳගෙන ඇවිල්ලා අනුලා විද්‍යාලේ ඇවිල්ලා තමයි මේ ගීතේ ගායනා කළේ ආනන්ද වීරසිරිත් එක්ක ඒ ගීතයේ ගීතයේ තියෙන මම මගේ පදමාලාව නිසා පමණක් නෙවෙයි මේ ගීතයේ තියෙන තනුව ගායන විලාසය ඊට පස්සේ රමණී බාතර මිනිස්ගේ මරණය ඔය සියලු දේවල් එකට කරන මේ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා දැන් අපි හිතමුකෝ ඔබතුමා යලෙන මාවතකදී පුංචි අනතුරක්වත් වෙන්න එපා මගේ ප්‍රාර්ථනාව ඒක නමුත් අපි හිතමුකෝ ත්‍රිවිල් රථයක් ඇවිල්ලා ඔබතුමාගේ වාහනේ ගෑවෙනවා වරද ඒ රියදුරු මහත්මයාගේ. බැයි ඔබතුමා වාහනෙන් බහිනවා බැලුවාම දුක හිතෙනවා සාමාන්‍යයෙන්. වරද කරපු කෙනාට ගහ බැනගෙන පුළුවන් තරම් අඩි ගාණක් එහාට ට්‍රැෆික් එක අද්දවන හැමෝම නෙවෙයි ඇතමුන් ඉන්න සමාජ වටපිටාවක ඔබතුමා වාහනෙන් බහැලා පව් කියලා හිතනොත් අර ත්‍රිවිල් රථයේ පදවගෙන ආවරේ දුරු මහත්තයාගේ අතට සල්ලි දීලා යන manuස්සකම් තියෙන කෙනෙක් කොහෙන් උපදිනවද මේ manuස්සක? මම හිතන්නේ යා මම මේවා අපේ ගමෙන් අම්මලා තාත්තලාගෙන් නෑදෑයින්ගෙන් ගමේ සියලු දෙනාගෙන් අරගෙන ආපුවා වෙන්න ඇති. මේ <coughs> මම මුලින්ම කිව්වනේ මම බොහොම සැහැල්ලුවට සිල්ලරව ජීවත් වෙන කෙනෙක් කියලා. මම ලොකු බරක් පටවගෙන බරක් පටවන් ගියා තමයි ඔක්කොම ප්‍රශ්න එන්නේ. පාර දිගේ යනකොට කිසිම විවබ්බාවක් නැතුව එහෙම මට අවශ්‍ය නැහැ. මට බොහොම සරලව සැහැල්ලුව, ශාන්තව සිල්ලරව මම ගමන යන්න පුළුවන්. ඒ නිසා එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට පේනවනේ එතකොට දැන් මිත්තම්. ඊට වඩා බොහොම දරුණු කලබලකාරී විදිහට සිද්ධ වෙන අනතුරු අපි දැකලා තියෙන ඕන තරම්. ඒ හැරෙන්න දුප්පත් මිනිහෙක් කොට මොකක් කර දෙයක් සිද්ධ වුණාම අපි මේ මිනිස්සු මැත්තේ නැහින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හොඳ දෙයක් කියලා මම හිතන්නේ. සමහරවිට මට මේ අවස්ථා ජීවිතේ වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ඔබය. <laughs> කියන්නේ ඉතින් මේ ඒවා කිසි දෙයක් ඕනවට වඩා ගණන් ගන්න හොඳ නැහැ. මම මම කියන්නේ එකයි. අපි ගම්වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් හැටියට අවුරුදු 2500ක් බෞද්ධ සාහිත්‍යයෙන් හික්මිච්ච මිනිස්සු හැටියට ගහට කොළට ඇලට දොළට සතා සීතාවට ආදරය කරනවා නම් manussකම් වලට ගුණ යහපත්කම් වලට සලකනවා නම් එමනම් අපිට එහෙම අපට අතුරු අනුතුරු බාධා සිද්ධ වෙන්න විදියක් නැහැ. අපේ ජීවිත ගලාගෙන යයි. නිසා මම හිතන්නේ අපි ආදරය කරමු ලෝකම. අපි මම හැමදාම කියන්නේ අපි විශ්වයට ආදරය කරමු. ඒතර විශ්වය පෙරලා අපට ආදරය කරනවා. එතකොට අපට අපට අපේ කිසිම දෙයකට අපේ ගමනකට බිමකට බාධාවක් ඉන්න විදියක් නැහැ. අපේ ජීවිතවලට බාධාවක් ඉන්න විදියක් නැහැ. මම මේ තරම් සැහැල්ලුවෙන් ඉන්නේ, මේ තරම් ශක්තිමත් වෙන්නේ, මේ තරම් තෘප්තිමත් වෙන්නේ. ඒ මට මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, මිනිසුත් එක්ක ගහ බැන ගන්න මට අවශ්‍යතාවයක් නැති හින්දා. ඒ නිසා මිනිසුන්ගෙන් මට එහෙම දෙයක් දෙන්නෙත් නැහැ කියලා මම දන්නවා. ඒ නිසා අපි මෙහෙම ජීවත් වෙමු. මෙහෙම ජීවත් වුණොත් අපිට කවදාකවත් වරදින්නේ නැහැ. මට කියන්න තියෙන්නේ හැම කෙනෙකුටම මිනිසුන්ට ආදරය කරන්න. ගහට කොල්ට අරගෙන සතා සීපාවට ආදරය කරන්න ඔබට කවදාකවත් වරදින්නේ ඒ සියල්ල අතරේ මානව දයාව විහිදුවමින් අපුරු ගීපද සංකල්පනා අපේ ගීත සාහිත්‍යයට එක්කාසු කරමින් මානව සිත් නලවනවා. දැන් ඔබතුමා විශ්‍රාම දිවියට ඇවිත් දරති දිනෙකගෙන් පසුව මුණුමුරු මිනිබිරියන් වට කරගෙන ඉන්න 100 කෙනෙක් ඔබට දැනෙන ජීවිතය කොයි වගේද? දැන් මෙහෙමයි විස්්‍රාම කියන එක තාම මට ඇවිල්ලා නැහැ නේද? මොකද මම තාම තාම වැඩ කරලා අදත් මම ගීත ලියනවා, කවි ලියනවා, පොත් ලියනවා. මේ විවිධ දේශන වලට යනවා, රට රටවල් වල යනවා, ඒ මිනිස්සුන්ට යම් දෙයක් කියලා දෙනවා. ඒකෙන් තමයි විස්්‍රාම ගැනීමක් නැහැ. නමුත් මේ සැහැල්ලුයි. ජීවිතේ සැහැල්ලුයි. සැහැල්ලුකම නිසාම මේ මම මුලින්ම කිව්වා වගේම තාම තරංගම සරලව සැහැල්ලුව ජීවත් වෙන්න. ඕනෝට වඩා දේවල් ඔළුවට ගන්න එපා, බරක් ගන්න එපා. ඒවා බරට ගන්න ගන්න ගන්න අපිට තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. නිසා අපි මම හැම වෙලාවෙම කියන්නේ මිනිස්සුන්ට ආදරය කරන්න. ගහට කොලට ඇලදුන වාසීපාවට ආදරය කරන්න. සැහැල්ලුවෙන් ඉන්න. ගුණහපත්කම්, මනුස්සකම් සියල්ල අපි ආව තියාගන්න. ඔය වෛරය, කේන්තිය ඒවා හිතෙන් අයින් කරලා ඒවා පැත්තවලට බලන්න. ඒ නිසා එහෙම නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් අපිට ඉතාලම සරලව සහැල්ලුව ජීවත් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබට ඔබ උත්සාහ කරන්ද අද පටන් පිහිතේ ඇති වෙන කේන්ති ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, පරිගැනීම් ඇති වෙනවා. ওই සිතුවිලි අයින් කළා දාන්න. අයින් කළා දාන තරමට අපිට සහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රවීණගේ පද රචක ජාතික රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් වැඩසටහන් වත්‍රමුල්ල ජන කලා කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරල් සහ සම්මානිත නාට්‍යවේදී හිටිවන කවිශූර ප්‍රවීණ නර්තනවේදී බණ්ඩාර ඇහැලියගොඩ මහතා සමගයි මේ අපේ ජීවිතයකටම සවන් දීලා වැඩසටහන අවසන් කරමු. හොඳයි එහෙනම් අද දවසේ මේ කාල හෝරාව ඇතුලේ ගෙවුණු හැම තත්පරයකටම බොහෝ පින් මොකද එතුමන්ගේ පරිණත ජීවිතය ඇසුරේ අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. පණ්ඩාර හැලියගොඩ මහසන්නනි බොහොම ස්තුතියි. හරිම සැහැල්ලුවෙන් කතා කරන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ අමතර උපද්‍රව බාධක වලින් තොරව මගේ අදහස් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම ගැන ඔබටත් netfm netfm ගුවන් විදුලියටත් මගේ ප්‍රණාමය පොදු කරන්න කැමතියි. හැමදාම ඔබේ මුවගරඳුන වචනය ජීවිතය කවියක් එය මනරම් කවියක් අද ඔබතුමාගේ ඇසුර ලැබුණු අපි සියලු දෙනාටම ඔබට මුළු රටම ආදරේ සහ ඔව් ඔබත් සනසෙල්ලෙන් ඉන්න ජීවිතය කවියක් මිහිරිම කවියක් ලස්සනම කවියක් මම තරංග සුබ රාත්‍රියක් සුවදායක නිින්දක් Unlimited.